මෙතන සඳහන් කරනවා යට ගිහින් තිබුණ නීවරණය මැදට ආව ගමම්ම නිමිත්ත නිමිත්ත නැතුව මේ නිමිත්ත වර්ණ වශයෙන් මෙනෙහි කරන්නේ නැතුව ලක්ෂණ වශයෙන් ප්‍රතිවේක්ෂා කරන්නේත් නැතුව ආරක්ෂා කරගන්නේ කොහොමද? දැන් නිමිත්ත ඇවිල්ලා තියෙන වර්ණ විදිහට බලන්නත් එපා, ලක්ෂණ විදිහට බලන්නත් එපා. ආරක්ෂා කරන්නේ කොහොමද? උදාහරණයක් සඳහන් කරනවා. රාජකුමාරියකගේ කුසට සක්විති වෙන කුමාරයෙක් බැහැගෙන ඉන්නවා. රාජකුමාරියකගේ කුසට මතු අනාගතයේ චක්‍රවර්ති සම්පත උරුමක උරුමකම් කියන රාජකුමාරයෙක් බැහැලා ඉන්නවා පිළිසිඳගෙන පිළිසිඳගෙන ඉන්නවා. ඒ ගැබ ආරක්ෂා කරන්න එහෙම නැත්නම් මේ ගැබ රකින්නවා. චක්‍රවර්ති කුමාරයෙක් ගැබ් ගෙන ඉන්න නිසා මේ ගැබ ආරක්ෂා කරනවා වගේ මේ නිමිත්ත රැක ගන්න ඕනේ. දැන් මේ චක්‍රවර්ති කුමාරයේ ගැප් ගත්තාම විශේෂයෙන් ඒ කුස ආරක්ෂා කරනවා විශාල පිරිසක්. අම්මා ආරක්ෂා කරගන්නවමයි ආරක්ෂා සම්පත්තියේ විශාල විශාල පිරිසක් ඉන්නවා. බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට වැඩිය වෙලාවේ 10000ක් සක්වල 40000ක් සතරවරන් දෙවිවරු තමයි මේ කුස ආරක්ෂා කෙරුවේ. එහෙනම් සතරවරන් දෙවිවරු ගැන අපි සඳහන් කරලා තියෙනවා එක්කෙනෙක් යටතේ කෝටි ලක්ෂයක් පාලනය වෙනවා කියලා එක්කෙනෙක් යටතේ. එතකොට හතර දෙනා යටතේ කෝටි ලක්ෂ හතරක්. එතකොට ඒ වාගේ 40 දෙනෙක්. මොකද 10000ක් සක්වලනේ. එක සක්වලක හතර දෙනෙක් ඉන්නවා. 40000ක් මේ 10000ක් සක්වල 40000ක් සතරවරන් දෙවිවරු මේ ගැබ රැක්කා. ඒ බෝසතාණන් වහන්සේ නිසා එහෙනම් සක්විති කුසත් ඒ විදිහටම සුවිශේෂී ආරක්ෂක විධිවිධාන යටතේ රකින්නවා. අන්න ඒ සක්විති කුමාරයෙක් බැහැගත් කුස යම්සේ ආරක්ෂා කරනවාද? අන්න ඒ කුස යම්සේ රකින්නවා වගේ මේ නිමිත්ත පහළ වෙච්ච හිත රැකගන්න කියලයි කියන්නේ ඒක එසේ මෙසේ නොසලකා හැරිය යුතු කාරණාවක් නෙවෙයි. ඒ හිත රැකගන්න බොහෝ සෙයින් විහිසෙන්න කියලා සඳහන් කරනවා. ඒ නිමිත්ත ඒ වගේ තමන් රැක ගන්න ඕනේ. තමන් වටේ තියෙන කරුණු හතක් රැක ගන්න ඕනේ කියලා සඳහන් කරනවා. නිමිත්තත් රැක ගන්න ඕනේ. තමන් වටේට තියෙන කරුණු හතක්. මේ කරුණු හතෙන් රැක ගන්නත් ඕනේ. ඊළඟට සඳහන් කරනවා එහෙම රැකගන්න බැරි වුණොත් එහෙම බැරි වුණොත් ආයි ආයි නිමිත්ත නැතුව යන්න නැතුව යන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා තව උදාහරණයක් මේ ගොවියෙකුට ඉතිරි වෙලා තියෙන බීජ ප්‍රමාණය ඊළඟ කන්නේතෙක් ඒ පුජ්‍යලයා රැකගෙන ඉන්නවා. වපුරන්න ඉතුරු වෙලා තියෙන බීජ ටික. ආය බීජ නැහැ. ලබන සැරේ වපුරන්න තියෙන මෙච්චරයි නම් ඒ බීජ ටික යා කොයිතරම් උනන්දුවෙන් රකින්නවද? ආන්ගේ බීජ ටික රකින්නවා වගේ මේ නිමිත්ත රැකගන්න උත්සාහ කරනවා කියලා සඳහන් කරනවා. ආවාසාදී ආවාසාදී සප්පත අසප්පායානි වජ්ජත්වා ආවාස ආදී හතක් වූ නුසුදුසු කර්ම වර්ජනය කරලා සුදුසුම தත්වයන් සේවනය කරලා මනාකොට රැකිය යුතුයි. කාරණා හතක් පැහැදිලි කරනවා. අපි සඳහන් කළේ ඒකයි කරුණු හතකුත් රැක ගන්න ඕන කියලා. ඒ නිසා මෙතන සඳහන් කරනවා ආවාසාදී සප්ත අසප්පායානි වජ්ජත්වා ආවාසාදී හතක් වූ නුසුදුසු කර්ම වර්ජනය කරලා සුදුසුම තත්මයන් සේවනය කරලා මනාකොට රැකගත යුතුයි මේ නිමිත්තේ. එහෙම රැකලා මෙනෙහි කරලා 이르දියට පැමිණිලා ඊටාම දියුණු තත්වයට ප්‍රගුණ වුණාට පස්සේ දසවිධ වූ අර්පණා කෞශල්‍ය වර්ධනය කරගන්න ඕන කියලා සඳහන් කරනවා. ඒ දස දසවිධ වූ අර්පණා කෞශල්‍ය ඒක දියුණු කරගන්න තැනට එන්නේ ධානයට පැමිණිලා. එහෙම නැත්නම් ඊටාම දියුණු තත්වයට ප්‍රගුණ වුණාට පස්සේ අර්පණා කෞශල්‍යය. දැන් ඒ කියන්නේ ධානයට අර්පණා කියලා කියන්නේ ධාන මට්ටම. ඒ අර්පණා කෞශල්‍ය වර්ධනය කරන්න ඕනේ කියලා කියන්නේ අර්පණාව ලබන එහෙම නැත්නම් ධානයේ ලබන ක්‍රමය අර්පණා කෞශල්‍ය ධානයට එන්න ඒ ක්‍රමය දියුණු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. දසවිධ වූ අර්පණා කෞශල්‍ය වර්ධනය කරන්න ඕනේ කියලා සඳහන් කරනවා එහෙනම් මේ අර්පණා කෞශල්‍ය වර්ධනය කරනවා කියලා කියහම ආකාර 10ක් පිළිබඳව තියෙන අර්පණා කෞශල්‍ය වර්ධනය කරන හැටි. එhmenan ඒ කෞශල්‍ය වර්ධනය කරගන්න හැටි තමන්ගේ නිමිත්ත රැකගන්න මේ සප්ත සප්‍රාය කියන කරුණු සේවනය කරන්නත් ඕනේ කියලා සඳහන් කරනවා. දැන් නිමිත්ත රැකගන්න කරුණු හතක් සේවනය කරන්න ඕනේ. එතකොට ධානයට එන්න අර්පණා කෞශල්‍ය දිනු කරන්න ඕන එතන කාරණා 10ක් තියෙනවා. එහෙනම් මේ රැකගන්න තියෙන කරුණු 7 සඳහන් කරනවා. නිමිත්ත සම්බන්ධ විදි 10ක් 10ක් වෙන්න සම්බන්ධයෙන් 10ක් කරුණු මේ සම්බන්ධයෙන් පැහැදිලි කරනවා. ඒ 10 මේ හතක් වූ කරුණු සාකච්ඡා කිරීමෙන් පස්සේ ඒ 10 පිළිබඳව අපි සාකච්ඡා කරමු අර්පණා මට්ටමේ කෞශල්‍ය 10 මොකද්ද කියලා. එහෙනම් මුලින්ම තියෙනවා කාරණා හතක් නිමිත්ත රැකගන්න. ඒ හත තමා ආවාසෝ ගෝචරෝ බස්සං පුද්ගලෝ ගෝචරං උතුම් ඉරියාපතේදී සජ්ජේතේ අසප්පායේ විවජ්ජේ සප්පායේ සත්ත සේවේත ඒවංහි පටිපජ්ජතෝ නචිරේනේව කාලේන හෝති කස්සචි අප්පනා මේ සඳහන් කරන්නේ මේ කරුණු 10. එහෙම දේශනා කරලා තියෙනවා. ඒ කාරණා 7 කරුණු 10 නෙමෙයි කරුණු 7. ඒ කරුණු 7 ආවාසෝ ආවාසය එක දෙක ගොදුරු බිම තුන කතා කරන වචන හතර ඇසුරු කරන පුද්ගලයෝ පහ තමන් ගන්නා භෝජනය හය තමන්ට ගැළපෙන ඍතුව හත තමන්ට ගැළපෙන සුදුසු ඉරියාපතය. නිමිත්ත ආරක්ෂා කරගන්න සම්පූර්ණ කරන්න ඕන කරුණු 7. ආවාස, ගොදුරු බිම, කතා කරන වචන, ඇසුරු කරන පුද්ගලය, තමන් ගන්නා භෝජනය, තමන්ට ගැළපෙන ඍතුව, තමන්ට සුදුසු ඉරියාපතය. මේ කාරණා ටික සම්පූර්ණ කරන්න ඕනේ කියලා සඳහන් කරනවා නිමිත්ත රැකගන්න. එමනම් විස්තර කරලා තියෙනවා ඒ කාරණා සම්පූර්ණ කරන්නේ කොහොමද? ආවාසය තුල තියෙන දුෂ්කරතා මොනවද? ආවාසයෙන් උපදින බාධාවල් මොනවද? ගොදුරු ගමෙන් උපදින බාධාවල් මොනවද? කතා කරන වචන වලින් උපදින බාධාවල් මොනවද? මේ එකක් එකක් ගානේ මේ කරුණු භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. මෙන්න මේ සුදුසු කාරණා හතම සේවනය කරන පුද්ගලයාට වැඩිකල් නොගොස් අර්පණා මට්ටමටපත් වෙන්න පුළුවන්. එහෙනම් මේ කාරණා හත හොඳටම සේවනය කරන පුද්ගලයෙකුටයි අර්පණා කියන තැනට එන්න පුළුවන් වෙන්නේ. එහෙනම් නිමිත්ත පහළ වුණාට පස්සේ කාරණාව තව තව සංකීර්ණයි. ඊළඟට අපිට පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. මේ කරුණු හතෙන් පරිස්සම් වෙන්න වෙනවා. ඒ කාරණාව දේශනා කරනවා සුදුසු ආවාසයේ ඉන්න පුද්ගලයා නූපන් නිමිත්ත උපදවනවා. සුදුසු ආවාසයේ ඉන්න පුද්ගලයා නූපන්න නිමිත්ත උපදවනවා. සුදුසු ආවාසයක් නැත්තම් නූපන් නිමිත්ත උපදින්නෙත් නැහැ. නිමිත්තක් පෙර ලබලා තියෙනවා නම් ඒ නිමිත්ත පවතින්නෙත් නැහැ. සුදුසු ආවාසයක් නැත්තම් නූපන් නිමිත්ත උපදින්නෙත් නැහැ. පෙර නිමිත්ත ලබලා නම් ඉන්නේ ලබාගත් නිමිත්ත පවතින්නේ පවතින්නේත් නැහැ ආවාසයේ සුදුසු නැත්තම් යම් නිමිත්තක් ඉපදිලා ස්ථාවර වෙලා සිහිය එළඹිලා සිත සමාධිගත වෙනව නම් නිමිත්තක් ඉපදිලා ස්ථාවර වෙලා සිහිය එළඹිලා හිත සමාධිගත වෙනව නම් සඳහන් කරනවා එහෙම සිත සමාධිගත වෙනව නම් මේ නාග පබ්බත වාසී වීරිය වඩන තිස්ස තෙරුන් වගේ ඒ ආවාසය පරිහරණය කරන්න ඕනේ කියලා. නාග පබ්බත වාසී වීරිය වඩන තිස්ස තිස්ස කියන හාමුදුරුව වීරිය වඩලා තියෙන හැටි මෙතන පැහැදිලි කරලා දෙන්න දේශනා කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ සිතුල් පව්ව. අපේ රටේ සිතුල් පව්ව. නාගපබ්බත විහාරයත් අපේ රටේම අපේ රටේම තමයි. සඳහන් කරනවා සිතුල් පව්වේ භික්ෂූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් රහත් භාවයට පස්සෙච්ච තැනක්. 12000කට වඩා මහරහතන් වහන්සේලා වැඩ සිටියේ පුණ්‍ය භූමියක් හැටියට තමයි අපි අදත් දැනගන්නේ. එන සඳහන් කරනවා චිත්තගුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටි කුටිය ඒ කුටියේ මෙතරම් භික්ෂූන් වහන්සේලා රහත් වුණා නම් සුදුසු ආවාසයක් නිසාමයි. එනම් මේ සිතුල් පව්වේ චිත්තගුත්ත මහරහතන් වහන්සේ වැඩ හිටපු තැනක්. එහෙමනම් ඒ ආශ්‍රය කරගෙන මෙතරම් භික්ෂූන් වහන්සේලා රහත් වුණා නම් එතන සුදුසු වූ ආවාසයක්. ඒ නිසා සඳහන් කරනවා එහෙම ආවාස විශේෂයි කියලා. එහෙම ආවාස ඊටාම විශේෂයි. විශේෂයෙන් එවන් ආවාස පිළිබඳව සඳහන් කරනවා. යම් විහාරයක බොහෝ ආවාස ඇතනම් යම් විහාරයක ආවාස ගොඩක් තියෙනවා. දැන් සඳහන් කරනවා දැන් Tamanට සුදුසු තැන සුදුසු කුටිය හොයාගන්න ඕනේ නේ. ඉතින් බොහෝ ආවාස කියලා කියන්නේ අපි සඳහන් කරමු එක අරණ්‍ය භූමියක තියෙනවා කුටි 100ක්. මේ කුටි 100ෙන් මට ගැළපෙන තැන හොයාගන්න ඕනේ. ගැළපෙන තැන එකපාර හොයන්න පුළුවන්ද? කෙලින්ම අපිට යන්න පුළුවන්ද මෙතනයි ගැළපෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ හිටියනම් තැන හරියටම දේශනා කරයි. අහවල් තැනට යන්න. මහරහතන් වහන්සේ නමක් මුණ ගැහුණා නම් තැන හරියටම කියයි ඔබට සුදුසු තැන අතනයි කියලා. එහෙම නැති නිසා දැන් මගේ තැන තෝරගන්න වෙන්නේ මට තනියමයි. අන්න ඒ නිසා සඳහන් කරනවා මේ හැම කුටියකම ටික දවසක් ගත කරන්න ඕනේ. හැම කුටියකම ටික දවසක් දින දෙක තුනක් හැම කුටියකම ගත කරන්න කියලා. මේ කුටි 100ක් තියෙනවා දින දෙක තුන දෙක තුන හැම කුටියකම භාවනා කර කර යනකොට ඔය කුටි අතර එක කුටියක් ඔබට දැනෙයි. මෙතන නම් මට හොඳට හිත සමාධි වුණා කියලා. එහෙමනම් අපව එතෙන්ට යන්න. ඔබට හරියන තැන එතනයි. එහෙනම් මේ තැන හොයාගන්නත් ඊතරම්ම පහසු පහසු නෑ කුටි 100ක් තියෙනවනම් එකක මේක උදාහරණයක්. එකක දින දෙක තුන දෙක තුන ගත කරනවා කියලා කියන්නේ දවස් කීයක් ගත කරන්න වෙයිද සුදුසු තැන හොයන්න. එහෙනම් සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. මේ සංසාරයෙන් එතර යනවා කියන එකේ තරම් පහසුවෙන් පහසුවෙන් කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙම සඳහන් කරනවා. එහෙම Tamanට සුදුසු තැන හොයාගත්තට පස්සේ ගම තෝරගන්නත් ඕනේ. තැන තෝරගන්නත් ඕනේ. ඊළඟට ගොදුරු බිම උදුරු බිම තෝරගන්නත් ඕනේ. පිනතුනි සඳහන් කරනවා මෙතන මේ ලංකාවේ චූලනාග කුටියේ භික්ෂූන් 500ක් රහත් වුණා කියලා. චූලනාග රහතන් වහන්සේලා වැඩ හිටපු තැන් අතීතයේ හඳුන්වපු නම් මේ චූලනාග කුටියේ භික්ෂූන් වහන්සේලා 500ක් රහත් වුණ බවට තොරතුරු සඳහන් කරනවා ඒ ලෙනට ගිහින් පිළිවෙලින් මගඵල ලැබුවන් සීමාවක් නැහැ කියලා. ඒ ලෙනට ගිහිල්ලා භාවනා කරපු අයගෙන් මගඵල ලබපු අය සීමාවක් නැහැ. එහෙනම් මේ සුදුසු ආවාසයක් මේ චූලනාග ලෙන කියන තැන. ඒකයි මගඵල ලැබුවන්ගේ සීමාවක් කියලානේ නැතුව ගියේ. ඒ විදිහට මේ ගොදුරු ගම පිළිබඳවත් සැලකිල්ලක් දක්වන්න කියලා සඳහන් කරනවා ආවාසය හොයාගන්නත් ඕනේ. ගොදුරු ගම පිළිබඳව සැලකිල්ලක් දක්වන්නත් ඕනේ. මොකද ගොදුරු ගම පිළිබඳව දක්වන සැලකිල්ල කියලා ඊළඟට සඳහන් කරනවා. ආවාසය හොඳ වුණාට ගම තියෙන්නේ බොහෝ දුර නම් ඒ ගැලපෙන්නේ නැහැ. ආවාසය නම් දැන් හම්බුණා. ආවාසය බොහොම හොඳයි. හැබැයි දැන් පිඬුසිඟා වඩින්න එහෙම තියෙන ගම ගම තියෙන්නේ බොහොම බොහොම ඈතයි. ඒ නිසා බොහෝ දුර ගමට පයින් යන්න වෙනවා. එතකොට බොහෝ දුර පයින් ගිහිල්ලා පිඬුසිඟාගෙන ආපහු කුටියට එනකොට සෑහෙන කාලයක් මට මේ කාරණාව සඳහා ගත කරන්න වෙලා තියෙනවා දවසේ. යැපෙන්න ආහාරය හොයන්න දීර්ඝ වේලාවක් ගෙවන්න සිද්ධ වෙනවා ගම දුර හින්දා. ඒ නිසා එහෙනම් මේ ආවාසය ගමේ නොවෙන්නත් ඕනේ ගමට වඩා හුඟක් දුරින් නොවෙන්නත් ඕනේ. කාලය ඉතුරු කර ගැනීමේ පහසුව තකා. ඊළඟට සඳහන් කරනවා යම් මොහතක ලෙඩක් හැදුනොත් භාවනාව දුර්වල වෙනවා. අසනීපයක් හැදුනොත් භාවනාව දුර්වල වෙනවා. වෙන තැනකට වඩින්න වෙනවා. එහෙම වුණොත් ඒත් භාවනාව දුර්වල වෙනවා. ඒ නිසා සඳහන් කරනවා ගමන් බිමන් වැඩිවීම ශාරීරියේ දුර්වල වීම නිසා එහෙම වෙන්න පුළුවන්. මොකද ගමට බොහෝ දුර වඩින්න ඕනේනේ. දුර ගමට වැඩලා ආපහු වඩිනවා. හැමදාම මේ ගමන් බිමන් දුර නිසා ශාරීරියේ වෙනම දුර්වල බවක් ඇති වෙන්න පුළුවන් ඒ දුර්වල බව නිසා භාවනාවට බාධා එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා සිව්පසේ හොඳින් ලැබෙන්න ඕනේ ගමට ගොඩාක් ළඟ නොවෙන්නත් ඕනේ. නමුත් ලෙඩක් හැදුනොත් ගමට ඇවිදගෙනවත් යන්න පුළුවන් වෙන්න තරම් ප්‍රමාණයක ගම පිහිටලා තියෙන්නත් ඕනේ. ඊළඟ සඳහන් කරනවා සර්පයෙක්වත් දෂ්ට කළොත් ඒ සඳහා විකල්ප හදාගන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. අනේ නිසා භාග්‍යතුන් වහන්සේ ඒ වාගේ අවස්ථාවන් වලට මේ භික්ෂුන් වහන්සේලාට මනාව වූ පිළිවෙත් පිළියම් බෙහෙත් දේශනා කරලා තියෙනවා. ඔය ආරණ්‍ය කැලෑවේ හැසිරෙනකොට ඕන තරම් විෂගෝර සර්පයන්ගෙන් දෂ්ට වීම වලට මුණ දෙන්න පුළුවන්. අන්න එකෙන් බේරෙන්න තමයි ਸਰවඥතා ඥාණයෙන් දැකපු බෙහෙතක් දේශනා කරලා තියෙනවා වේසජ්ජක් හන්දකේ. සිව් මහා විකට කියන නමින් තමයි මේ බෙහෙත හඳුන්වලා තියෙන්නේ. ಜಾති හතරක් එකට කලවම් කරලා මේ බෙහෙත හදාගන්න කියලා කියන්නේ. හැබැයි බෙහෙත පාවිච්චි කරන්න බෑ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව නැත්තම්. ඒ ශ්‍රද්ධාවෙන් විතරයි මේ බෙහෙත පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්තම් හේතුව හේතුව අපිට පිළිකොලක් උපදින්න පුළුවන්. නෑ භාග්‍යතුන් වහන්සේ මේක දේශනා කරන්න කිව්වේ හරිම නිසයි. ඒක ਸਰවඥතා ඥාණයෙන් දැකලයි. මොනවද මේ සිව් මහ විකටේ තමන්ගේ මල තමන්ගේ මුත්‍රා දර කොට පිච්චිච්ච අලු දර අලුයි හුබස් මැටි මලයි මුත්‍රායි අලුයි මැටි මේ ටික එකට කලවම් කරලා වතුර දාලා පෙරහම මේකේ මුත්‍රාවත් මලවත් තිබුණ කියන සේයාවක්වත් දැනෙන්නේ නැහැ මේන් එක පතක් පානය කරගත්තොත් දැන් ඒතර පානය කරන්න හිතෙනවද මේක පානය කරන්න හිතෙන්නේ අපිට මලයි මුත්‍රායි තියෙන කියලා අපි දන්නවනේ. වෙන කෙනෙක් හදලා දුන්නා නම් දන්නේ මමම හදාගත්ත නිසා සමහර වෙලාවට මම ඒකේ ස්වභාවය හොඳටම දන්නවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඕනේ කියලා සඳහන් කළේ ඒකට මේ මේ කටයුත්තට මට සසරින් එතර යන දැන් මට සර්පෙක් දෂ්ට කරලා ඉන්නේ. දැන් මගේ සමහරලාට ජීවිතේ නැති වෙන්න පුළුවන්. දැන් ජීවිතේ නැති වුණොත් මං සසරින් මිදිලා නැහැ. නමුත් මම මිදෙන්න වෑයම් කර කර ඉන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මට අනුග්‍රහයක් හැටියටයි මේ බෙහෙත දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා මම මේක වළඳන්න ඕනේ කියන ශ්‍රද්ධාවක් උපදින්න ඕනේ. නමුත් එතන මල මුත්‍රා ස්වභාවයක් නම් ඇත්තටම නැහැ කියලා සඳහන් කරනවා මේ හතර මිශ්‍ර වෙලා පෙරහම. එයින් එක පතක් වළඳාම මේ ලෝකයේ ඕනෑම විසක් ඕනෑම විසක් එයින්ම ඉවර වෙනවා කියලා සඳහන් කරනවා. අය දෙවෙනි වේලක් දෙවෙනි බෙහෙතක් පානය කරන්න අවශ්‍ය නැහැ. එකම මොහොතයි එකම වේලයි. මේක එදාටත් අදටත් හෙටටත් විස නසන්න විස බස්සවන්න තියෙන මේ ලෝකේ තියෙන විශ්මිත බෙහෙතක් මේක. කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් නා. ඒ නිසා ඒ කරුණ දේශනා කරලා තියෙනවා මේ ආරණ්‍ය ජීවත් වෙනකොට අවශ්‍ය පහසුකම් කැප කරන්න අවශ්‍යත් නැහැ. නැත්තම් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට කිසිම දෙයක් පිළිගන්නේ නැත්තම් අරන් වළඳන්න කැප කැප නැහැ. පිළිගන්නේ නැතුව ගන්න පුළුවන් දේවල් තියෙන්නේ දෙකයි. දැහැටි පැනුයි විතරයි. ඒ පැන් එකට වෙන මොනවා හරි කලවම් කරලා තිබුණොත් ඒක පිළිගන්නවා ගන්න වෙනවා. ස්වභාවික පැන් පිළිගන්නවන්න අවශ්‍ය නැහැ. දැහැටි පිළිගන්නවන්න ඕනේ නැහැ. මේ වාගේ වෙලාවක මේ බෙහෙත පිළිගන්නවන්න ඕනෙත් ඕනෙත් නැහැ. නැත්නම් බෙහෙත හදාගෙන පිළිගන්නවන්න කෙනෙක් හොයනකොට විස වැඩි වෙලා ඉවර වෙනවා. ඒ නිසා ඒ වාගේ වෙලාවට පිළිගන්නවන්න ඕනේ නැහැ භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා විනය නීතියක් එහෙම නැත්නම් බුද්ධ ආඥාවක් විනය නීතියක් භාග්‍යතුන් වහන්සේ උපසම්පදා භික්ෂූන් වහන්සේට පිළිගැන්වේ නැති දෙයක් අරගෙන වළඳන්න එපා කියලා දේශනා කරාම ඒක විනය නීතියක්. ඒක කෙනෙක් කඩනවා නම් භාග්‍යතුන් වහන්සේ තියෙන වහන්සේ පිළිබඳව තියෙන එතන තියෙන ශ්‍රද්ධාව පිළිබඳව ශ්‍රද්ධාව පිළිබඳව නොසලකිල්ලා මේ බුද්ධ නී නැත්නම් මේ විනේ නීතියක් කියලා කියන්නේ කෝටි ලක්ෂය සක්වල පුරා පැතිරෙන ආඥාවක්. පුංචි එකක් නෙමෙයි. කෝටි ලක්ෂයක් සක්වල පුරා පැතිරෙන ආඥාවකටයි විනේ නීතියක් කියලා කියන්නේ. එහෙනම් ඒක කඩන්නේ නැහැ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ඊටාම ඉහළ ශ්‍රද්ධාවක් තියෙනවා කියන එක. සර්වඥතා ඥාණයෙන් දැකලා බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කළේ නිවනට අවශ්‍යම අවශ්‍යම කරුණු හැටියට. මේ වගිනුත් කොහෙන් කොහෙන් හරි එතෙන්ට සම්බන්ධයක් සම්බන්ධයක් තියෙනවා. ඒකේ සීමාවක් නැති බව සඳහන් කරනවා. අනන්ත සක්වල අනන්ත සත්‍යයන්ගේ සියලු සිත් දැනගත්ත බුදුරජාණන් වහන්සේ මේ කරුණ අපිට දේශනා කළේ අවශ්‍ය නිසා මිසක් අනවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේ කවදාවත් බරපතවන්නේ බරපතවන්නේ නැහැ. යාවතකං ඥානං තාවතකං ඤෙය්‍යං යාවතකං ඤෙය්‍යං තාවතකං ඥානං මේ ਸਰවඥතා ඥානය පිළිබඳවයි සඳහන් කරන්නේ. කොහොමද යම්තාක් ඥානේ පවතීද දැනගත යුතු දේවල් ඇත්තේද ඒ තාක් පමණයි. යම් තාක් ඥාණය පවතින්නේද දැනගත යුතු තාක් දේවල් ඇත්තේද ඒ තාක් පමණයි. පැහැදිලිද? යම් තාක් ඥාණය පවතින්නේද දැනගත යුතු තාක් දේවල් ඇත්තේද ඒ තාක් පමණයි. මේ ලෝකේ දැනගන්න ඕන කියලා දෙයක් තියෙනවා නම් ඒ සියල්ලම භාග්‍යතුන් වහන්සේගේ ඥාණයට අරමුණු වෙලයි තියෙන්නේ. ඒකයි සඳහන් කරන්නේ යම්තාක් ඥානයේ පවතීද භාග්‍යතුන් වහන්සේගේ ඥානය යම්තාක්ද මේ ලෝකේ දැනගත යුතු දේවල් තියෙන්නේ එච්චරයි. ඊට වඩා දේවල් මේ ලෝකේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ඥානයේ යම්තාක් නම් දැනගත යුතු දේවල් තියෙන්නේ ඒ තාක් ප්‍රමාණයක් විතරයි අය වෙන කිසි දෙයක් මේ ලෝකේ නෑ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ නොදන්න දෙයක්, නොදැක්ක දෙයක් නෑ කියන එකයි. ඊළඟට සඳහන් කරනවා දැනගත යුතු දේවල් යම් තාක් පවතීද ඥානය පවතින්නේ ඒ තාක් පමණයි. එහෙනම් දැනගත යුතු දේවල් මේ ලෝකේ කොච්චර තියෙනවද? භාග්‍යතුන් වහන්සේගේ ඥානයත් ඒ තරම් විසිරීලා විසිරීලා විසිරීලා ගිහිල්ලා තියෙනවා. යම් තැනක ඥානය නතර වෙලා නම් මේ ලෝකේ ඊට වඩා දෙයක් දැනගන්න දැනගන්න නැහැ. එහෙනම් ඒ නිසයි සඳහන් කළේ අනන්ත සක්වල අනන්ත සත්වයින්ගේ සියලු සිත් දැනගත්තා කියලා. ආන් ඒ තරම් විශ්මිත අවබෝධයකින් තමයි මේ සියලුම කරුණු අපිට පැහැදිලි කරන්නේ නිර්වාණය වෙනුවෙන්ම සම්පූර්ණ කරන්න ඕන දේවල් විතරමයි භාග්‍යතුන් වහන්සේ අපිට මේ පැහැදිලි කරන්නේ. කොයි කරුණ කොහෙන් දේශනා කළත් නිවන උදෙසාම ඒක හේතු වෙනවා. ඊළඟට මෙන්න මේ නිසා පින්තුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මේ තිසරණ සහිත පන්සිල්. දැන් විනය නීතියක් හැටියට සඳහන් කරාම භික්ෂුන් වහන්සේගේ පැත්ත විතරක් හිතෙනවා. එතකොට මේ තිසරණ සහිත පන්සිල් ඒ කාරණා විදි සඳහන් කරනවා අපි සමාදන් වුණොත් නිවන පිණිස මට මේ පංචශීලයේ හේතු වේවා කියලා. මා සමාදන් වූ පංචශීලයේ මට නිර්වාණය සඳහා හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනකොට ඒක මොකක් බවට පත් වෙනවද? අන්න ඒක ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක් බවට පත් වෙනවා. කාටද ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තියෙන්නේ? උපසම්පදා භික්ෂූන් වහන්සේලාටයි. එහෙමනම් පන්සිල් සමාදන් වෙලා තිසරණ සහිතව යම්තාක් මගේ නිවන උදෙසා මේ පංචශීලයේ මට හේතු වේවා කියන සිතවිල්ලාව ගමන් ඒක ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ එතකොට මේ සිල්පද පහ බුද්ධ ආඥාවක්. මේ සිල්පද පහ අපිට පනවලා දේශනා කරපු ආඥාව මේ කෝටි ලක්ෂයක් සක්වල තරම් පැතිරිලා ගිහිල්ලා තියෙන්නේ. මේ සක්වලට විතරක් මට විතරක් එහෙම නෙමෙයි මේ සිල්පද පහේ ආඥාව මේ කෝටි ලක්ෂයක් සක්වල පුරාම පැතිරිලා තියෙන්නේ. ඒ තරම්ම බලවත් ඒ කියන්නේ පංසල් තුලින් කෙනෙකුට නිවනට යන්න පුළුවන් කියන කරුණයි මේ පැහැදිලි කරන්නේ. මේ පහ ආරක්ෂා කරලා නිවන් දකින්න පුළුවන් නිසා. සරණ සහිතව ආදි බ්‍රහ්මචර්ය සීලය. ආදි බ්‍රහ්මචර්ය පංච සීලය. මොකද්ද මේ? සරණ සහිතව කියහම තිසරණ සහිතව ආදි බ්‍රහ්මචර්ය පංච සීලය කියලා කියන්නේ. සමාදන් වෙන්නේ පංසල් තමයි. නමුත් කාමයේ සුමිච්ඡාචාරා වෙනුවට අබ්‍රහ්මචර්යා වේරමණී කියලා යදහම ඒක බ්‍රහ්මචර්ය පංචශීලයේ බවට පත් වෙනවා. ඊළඟට සඳහන් කරනවා අෂ්ටාංග සීලය, නවාංග සීලය, දසාංග සීලය, මේ ආජීවාෂ්ටමක සීලය, සාමණේර දස සීලය, අදි සීල සංඛ්‍යාත උපසම්පදා සීලය මේ සියලුම දේවල් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ පුද්ගලයාගේ නිවන උදෙසාමයි මේ සියලුම ආඥාවල් කෝටි ලක්ෂයක් සක්වල පුරා පැතිරිලා තියෙන ආඥාවල් බවට පත් වෙනවා. එතකොට මේ සිල් ආරක්ෂා කරනවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව නැත්තම් මේ සිල් රකින්න රකින්නත් බෑ රකින්න හිතෙන්නේත් නෑ ශ්‍රද්ධාව නැත්තම්. එහෙනම් මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න අවශ්‍ය මූලිකම එක මූලිකම එක ශ්‍රද්ධාව. මූලිකම එක ශ්‍රද්ධාව නම් ඒක නැතුව මේ ගමන යන්න කිසිසේත් පහසු පහසු නෑ මොකද ශ්‍රද්ධාව නැති හින්දා මේ දේවල් අපෙන් ටික ටික අතපසු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා සඳහන් කරනවා ශ්‍රද්ධාව මුල් කරගෙන ප්‍රාතිමෝක්ෂ සීලය රැකිය යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. කාටද දේශනා කළේ? භික්ෂුන් වහන්සේලාට. ශ්‍රද්ධාව මුල් කරගෙන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුයි. එතකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට. විශේෂයෙන් උපසම්පදා භික්ෂූන්ට. නමුත් මේ පංචශීලයේ මට නිවන සඳහා හේතු වේවා කියලා අපි තීරණය කරපු ගමන් ඒක ප්‍රතිමෝක්ෂ සංවර සීලයක් බවට ඔබටපත් වෙනවා. එහෙනම් ඒ ශ්‍රද්ධාව ගිහි කෙනාට පැවිදි කෙනාට කියලා යන්න තියෙන නිවන දෙකක් නෙමේ එකක්ම තමයි එතෙන්ට යන්න වෙන්නේ එකම පාරකින් මිසක් පාරවල් දෙකකින් නෙමෙයි. එහෙනම් අපි කාටත් ඒ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව අත්‍යවශ්‍යමයි මේ ගමන යන්න. ඊළඟට සඳහන් කරනවා පින්නතිනි අපිට ඒකේ සමහරලාට අවබෝධයක් නැහැ කියලා. අවබෝධයක් නැහැ කියලා සඳහන් කරන්නේ. ඒ අවබෝධය නැති හින්දා තමයි ශිල්පද කැඩෙන්නේ. දැන් අපිට පන්සිල් රැකගෙන තමයි ඉන්නේ කවදාවත් බොරු කියන්නේ නැහැ කවදාවත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා පන්සිල් සමාදන් වෙලා ඉන්නවා දැන්. දැන් තැනක් එළඹෙනවා බොරුවක් කියන්නම වෙනවා නැත්තම් මෙතනින් ගැලවෙන්න හේතුවක් ඇත්තෙම නැතුව යනවා මේ බොරුව කීවේ නැත්තම්. ඒ හින්දා දැන් හිතින් හදනවා කමන්නේ දැන් බොරුව කියනවා. මෙතනින් බේරෙන්න එපේ. අද හැන්දෑවේ ගිහිල්ලා පන්සිල් ගන්නවනේ. හැන්දෑවේ ආපහු සම්පූර්ණ කරන නිසා දැන් බොරුව බොරුව කියනවා. එතකොට මට මොකද්ද තේරුන්නේ නැත්තේ? මට තේරුනේ නැහැ මෙන්න මේ බොරුව හින්දා මගේ නිවන මගෙන් ඈත්ුනේ මේක බොරුව හින්දා මගේ නිවන මගෙන් ඈත්ුනේ එක ජීවි එක ආත්මයකටද ආත්ම දෙකකටද ආත්ම 1000කටද ආත්ම ලක්ෂයකටද බුද්ධාන්තර කීයකටද මේ බොරුව නිසා මේ නිවන මගෙන් ඈත්ුනේ කියන අවබෝධය මට නැති හින්දා තමයි මේ බොරුව කියලා හැන්දෑවේ හැන්දෑවෑයි ගන්නවනි කියලා. ඒතකොට මොන සිතවිල්ලක්ද මේ ආවේ? මේක කපටි හිතවිල්ලක්. කෛරාටික චිත්තයක් මෙතෙන්ට ආවේ. නමුත් එදා මුලින් සිල් ගත්ත වෙලාවේ හිතුවේ දිවි හිමියෙන් මේ සිල් කඩන්නේ කියලා. ඉතින් ඒක වචනයක් විතරක් බවට පත් වුණා. දිවි හිමියෙන් කියන්නේ මැරුවත් කඩන්නේ කියලා. නමුත් මෙතන බේරෙන්න බැරිකම නිසා කල්පනා කරනවා දැන් කඩලා ගිහිල්ලා හැන්දේ පන්සිල් ගන්නවා කියලා. එහෙම වුණොත් මේ සංසාර ගමන ලේසියෙන් කෙටි වෙන්නේ කෙටි වෙන්නේ නැහැ. ස්ථීර අදිෂ්ඨානයක් මහ වීරියක් තියෙන්න ඕනේ සසරින් සසරින් එතර යන්න. ඊළඟට සඳහන් කරනවා ඒ කාරණාවෙන් මගේ නිවන මගෙන් කොච්චර ඈත් වෙනවද කියන කරුණ නිතරම නිතරම හිතට එන්න ඕනේ ඒ වැරද්ද කරන්න හදනකොට. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධා ශීර්ෂයෙන් දිවි හිමියෙන් සිල් ආරක්ෂා කරන්න හැම වෙලාවෙම පොරොන්දු වුණොත් හරියට මේ දිවි හිමියෙන් කියන වචනය ඒ විදිහටම ශක්ති සම්පන්න වුණොත් ඒ තුල තියෙන පුදුමාකාර බලයක් ඒ සීලයට ඒක පුදුමාකාර ශක්තියක් ඒ සීලයට තියෙනවා. ඒක බලයක් ශක්තියක් කියලා වචන මාත්‍රයෙන් කියවට දැනෙනවා දැනෙනවා අඩුයි. එතෙන්ට ගිහිල්ලම එතෙන්ට ඇවිල්ලම ඒ ක්‍රමයට සිල් රැකලම තමයි බලන්න ඕනේ. මේකනම් මේ ලෝකේ කවදාවත් දැක්කේ නැති ශ්‍රේෂ්ඨ තත්ත්වයක්ම තමයි. එදාට මං කැමතියි එතන ඉන්න එතන ඉන්න මං කැමති විතරක් නෙමෙයි අනික් බාහිර අය එතෙන්ට ගේන්න මට තියෙන පුදුම පුදුම ඕනකමක්. ඉතින් කෙනෙකුට සමහරලාට එහෙම අවවාද කෙරුවට, එහෙම අනුශාසනා කෙරුවට ඒක පිළිගන්න සූදානම් සූදානම් අය ඉන්නේ බොහොම බොහොම අඩුයි. ඒ නිසා දිගින් දිගට කතා කළොත්, දිගින් දිගට පැහැදිලි කරන්න උත්සාහ කළොත් සඳහන් කරයි ඒ අයට මොළේ හොඳ නැද්ද දන්නේ කියලා. ඒ නිසා එහෙම සමාජයකට මේ සිල් පැහැදිලි කරලා දෙන එකත් විතරක්ම පහසු වැඩක් නෙමෙයි. ඒ නිසා සිල්වතුන් නැති සමාජය තුළ සිල් ආරක්ෂා කරනවා කියන එක ඊටාම අමාරු වැඩක්. හැමෝම සිල්වත් නම් සිල් රකින්න එක හරි ලේසියි. හැබැයි ටික දෙනෙක් නම් සිල්වත් අය ඉන්නේ ඒ සමාජයේ සිල් රැකගෙන එක ඊටාම සිල් රකින්න එක ඊටාම අමාරු වැඩක් වෙනවා. අනේ නිසා මේ ගොදුරු ගම ඊටාම ළඟින් නොවිය යුතුයි කියලා පැහැදිලි කළා. මේ කරුණ තේ තැන් වලට බලපානවා ගොදුරු ගම ඊටාම ළඟින් නොවිය යුතුයි. ඒ කියන කාරණාව අපිට ඊතුරු කරුණු ටික සාකච්ඡා කරනකොට කොච්චරද කියලා වැටහෙනවා. ඊටාම දුරත් නොවිය යුතුයි. සිව්පසේ ඊටා සුලභ සුලභ ගමක් වෙන්නත් ඕනේ. ගමෙත් සිව්පසේ නැත්තම් ගම පුරාමත් ඇවිදින්න වෙනවනම් ඒත් බොහොම දීර්ඝ වෙනවනේ. ඒ නිසා හොඳට සිව්පසේ ලැබෙන සිව්පසේ සුලභ ගමක් වෙන්නත් ඕනේ. ඒ නිසා මේ ගම ඊ타මත්ම වටින ගමක් වෙන්නත් ඕනේ කියලා සඳහන් කරනවා යෝගාවචරයන්ට. යෝගාවචරයන්ට වටින ගමක් වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා බස්ස ආවාස ඊළඟට බස්ස මොනවද මේ බස්ස කියලා කිව්වේ? වචන බස්ස වචන දෙතිස් කතා. අපි සිල් ගන්නකොට එහෙම කියනවා දෙතිස් කතාවෙන් වළකින්න ඕනේ කියලා. බස්ස දෙතිස් කතා. සතර අපායට යොමු කරන කතා වලට කියනවා දෙතිස් කතා කියලා. අපි සතර අපායට යොමු කරන්නේ මේ කතා හරි සමර්ථයි. ඊළඟට සඳහන් කරනවා මේ දෙතිස් කතාව සුදුසු නැහැ. එවන් කතා තමන්ගේ නිමිත්ත අතුරුදහන් කිරීම උදෙසා පවතිනවා කියලා. මේ දෙතිස් කතා නිමිත අතුරු දහන් කරන්න පවතිනවා. දස කතා වස්තුන් සුදුසුයි. අල්පේච්ඡ කතා, සන්තුට්ටි කතා ආදී වශයෙන් දස කතාවක් දේශනා කරනවා. මේ දස කතා වස්තුන් සුදුසුයි. ඊළඟට සඳහන් කරනවා දස කතා වස්තු පිළිබඳව විස්තරයක් කරන සූත්‍රයක් පිළිබඳව. ওই දස කතා වස්තු ටික සාකච්ඡා කළ යුතුයි. එනිසා මේ රත විනීත සූත්‍රය රතවිනීත සූත්‍රයේ සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. රතවිනීත සූත්‍රයේ සඳහන් කරන මොනවද මේ දස කතා කියලා. මේ බස්ස නැත්තම් මේකේ වටිනාකම තියෙන වචනේ භාවනා නොකරන කෙනෙක් භාවනා කරන කෙනෙක් ළඟට ආවම එයා කතා කරන වචන ඔහේ අල්ලාප සල්ලාප කියවනවා. නමුත් ඒ අල්ලාප සල්ලාප අතලේ අර දෙතිස් කතා වලට වැටෙනවමයි. ඒ නිසා එහෙම අය ආශ්‍රය නොකරන්නත් ඕනේ මේ වෙලාවට. සුදුසු පුද්ගලයෙක් විතරයි ආශ්‍රය කරන්නත් වෙන්නේ. එහෙම නුසුදුසු පුද්ගලයෝ ආශ්‍රය කරන්න ගියොත් ඒත් නිමිත රැකගන්න බැරි වෙන නිසා මේ කරුණු හත ඇතුලේ මේ වචන පිළිබඳව භස්ස කියලා සඳහන් කරනවා. එමනම් ධර්මදේශනාවට තියෙන කාලය අදට නිමා වෙලා තියෙන නිසා අපි පැය දෙකකින් අද ධර්මදේශනාව අතර කරන්න තීරණය කළා. ඒ නිසා ධර්මදේශනාව අපි අදට මෙතනින් අතර කරමු. මේ කතා හතෙන් අපි දෙකක් ගැන විතරක් සාකච්ඡා කළා. ඉතුරු කාරණා පහ අපිට 27 වෙනිදා දේශනාවේ සාකච්ඡා කළා සම්පූර්ණ කරමු. එhmenan අදත් මේ ධර්ම දේශනා මාලාවේ දායකත්වයේ සුපුරුදු පරිදි දරන්නට යෙදුනේ දීපලාල් විජේරත්න මැතිතුමා, ඒ වගේම ඊමාලි ප්‍රියංජලා මැතිණිය, දූ දරුවන් ඇතුළු පිරිස මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් මේ දෙපළගේ නමින් නිදන ප්‍රාප්තියට පත්වෙච්ච ආදරණීය දෙමව්පියන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ කුසල්ලත්පත් වේවා සුජීවත්ව ඉන්න මෑණියන්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා නිදන ප්‍රාප්තායට පින් අනුමෝදන් වේවා සුජීවත් අයට තුනුරුවන්ගේ ආශිර්වාදේ නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු සද්ධර්ම ශ්‍රවණය කරපු ලොකු කුඩා ඔබ සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් ඒකාන්ත වශයෙන් අනුමෝදන් වේවා. සද්ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටමත් මේ රැස් කරගන්න පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කිරීම මේ කල්යාණ මිත්‍රයන්ගේ උතුම් බලාපොරොත්තුව ඒ සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. මෙම විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ අපේ අනුනායක ස්වාමින් වහන්සේටත් මේ කුසලයාගේ බලෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් මේ පින් අනුමෝදන් වේවා. ඔබට දහම් දේශනා කරලා මාරස් කරගත් කුසලයත් ඔබ සියලු දෙනාටම අනුමෝදන් වේවා. දීපලාල් විජේරත්න මැතිතුමාටත් මැතිතුමියටත් දූ දරුවන්ටත් ඒ කුසල්ලත්පත් වේවා. ඒ වගේම විශේෂඥ වෛද්‍ය කමානී මායාදුන්න මැතිණියටත් රුක්ලන්ත මායාදුන්න මැතිතුමාටත් ඒ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. මේ ධර්ම දේශනාවන් සිදු කරන හැම මොහොතකම ධර්ම කාරණාවලින් පෝෂණය කරන කල්යාණ මිත්‍ර ගුරුතුමාට නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා ඉක්මන් සෝය ඒකාන්ත වශයෙන් උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ අප සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම උදෙසා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 Música